වැඩිපුර රස දැනෙන්නේ බඩගින්නත් එක්ක කන කෙනාටද එහෙම නැත්නම් බඩගින්න නැතුව කන කෙනාටද බඩගින්න නැතුව බඩගින්න තීද්දි කන කෙනාට එකඟ දෙයකට වැඩිපුර රස දැනෙන්නේ බඩගින්න තියෙන කෙනාටද බඩගින්න තියෙන තිබිලා කන කෙනාටද එහෙම නැත්නම් බඩගින්න නැතුව කන කෙනාටද බඩගින්න තියෙන කෙනාට තමයි රස දැනෙන්නේ බඩගින්න තියෙන කෙනාට ඔබ වහන්සේ බඩගින්න කියන එක. බඩගින්න වැඩි වුණොත් රස දැනෙනවද? මොනවා වුණත් නැටි වුණත් කනවා කියන තැනනේ ඇඉන්නේ. එයාට පිදුරු දුන්නත් එයා කනවා. එතන එයාට රස ප්‍රශ්නයක් නෑ. ඒතකොට රස දැනෙන්නේ කාටද? හරි. රස දැනෙන්නේ බඩගින්න නැතුව කන කෙනාට. බඩගින්නත් එක්ක කන කෙනාට රස නැහැ. ඒ නිසා මේ පුරාණේ හිඳලාම සම්ප්‍රදායවල ක්‍රමයක් තියෙනවා බඩගිනි හැදුනොත් කෑම කන්න කියලා. එතනදී විකාලේ කැඩෙන්නේ බඩගිනි තිබුණොත් කෑම කන්න. හැබැයි බඩගිනි නැතුව කන්න එපයි. බඩගිනි නැතුව කන්න ගියම ප්‍රශ්න ඇති වෙනවා. ලුණු මදි. ප්‍රශ්නේ නැහැ. හරියට තැම්බිලා නැහැ. මේ එළවලු හරියට මේ තම්බලා නැහැ. මේ මිටි කිරි දාලා මේ හරියට හැඳි ගාලා නැහැ. දැන් මේ ප්‍රශ්න ඔක්කොම එන්නේ ඇයි? බඩගිනි නැතුව කෑවාම. එයාට ඔක්කොම දැනෙනවා. හැබැයි බඩගින්නේ හිටියාම මොනවා දුන්නත් එයා කාලා දානවා. එහෙනම් මේ ධර්මයක් එක්තරා පිපාසයක් නේද? දැන් ශ්‍රද්ධාර්මය හැයෙනකොට ගොඩාක් ගැඹුරු දේවල් ඇහෙනකොට අපේ සන්තෝෂය මේ සිතට වාව ගන්න බෑ. මේක හරියටම හරි කියලා හරි සන්තෝෂය. ඒතකොට මේ පිපාසයක් සංසිඳෙනවා. මොකද්ද මේ ලෝකෝත්තරව තියෙන ධර්ම පිපාසය සංසිඳෙන්නේ? ඒතකොට ලෝකෝත්තර ධර්ම පිපාසය සංසිඳෙනවා නම් දැන් අපි ආහාරයක් නේද ගන්නෙ. ඒකට කියන මනෝ සංචේත ආහාර. මනසට ලැබෙන ආහාර. එතකොට මේ මනෝ සංචේත ආහාර බඩගින්න ඇතුව කෑවොත්ද ඒක හරියට ප්‍රත්‍යක්ෂ වෙන්නේ බඩගින්න නැතුව කෑවොත්ද? බඩගින්න නැතුව කෑවොත්. මොකක්ද ඒකට හේතුව? බඩගින්න කියලා කියන්නේ උම්මත්තක ස්වභාවය. බඩගිනි අදුනාම එයා මොකවත් කන්න කරපින්චා තිබුණා කරපොත් එකට එයාව තල විසිකලා කාලා දැමයි. එයාට ප්‍රශ්නයක් නැහැ මොනවාරි බඩ පිරෙන්නයි ඕනේ. ලුණු මොකවත් නැන් කාලා දාන බෑයි. පළවෙනි ටිප් එක කාලා දෙවෙනි ටිප් එකේ බත්තම් වෙනකොට යකිනවා මේ ලුණු ටිකක් එම නැද්ද කියලා. දැන් යාට අරක තේරෙනවා. එහෙනම් අපි මේ අර උම්මත්තක ස්වභාවයකින් නිකන් ආන්නා වාලේ හාගෙන හිටියාම මොකවත් ඇයින්නේ. එහෙනම් මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට අපේ අඩුවක් තියෙනවා. මොකද්ද? අර මේ බඩගිනි නැතුව කන්නේ කොහමද? එයා හරියට බලන මේ කරපින්චනේ ඒක අයින් කරනවා. ලුණු ටිකක් මදි. ලුණු ටිකක් ගෙන මොන දාලා ඒවා ලස්සන්ට මේ එයාට ඕන විදිහට සකස ගන්නවා. එහෙනම් ධර්මය අපට ලැබුණට අපි ලැබිච්ච එක ඒමම ගන්න උම්මත්තක වාගේ. අපට ඕන විදිහට අපි ඒක මොඩිෆයි කරනවා. අපට ඕන විදිහට ඒක මේ අපිට ගැළපෙන විදිහට අපි ඒක මේ වෙනස් කර ගන්නවා. සකස ගන්නවා. සකසලා තමයි ඒක ගන්නට ඕනේ. ඒ සකසලා ගන්න නැති එකේ අඩුව නිසා තමයි මේක වැඩෙන්නේ නැත්තේ. දැන් අපි උදාහරණයක් වශයෙන් කියමු දාන පාරමිතාව. හොඳ මාතෘකාවක් අපේ හැමෝම දන්න එකක්. දැන් දාන පාරමිතාව පුරන එක දැන් හැමෝම දන්නවද නැද්ද? හැමෝම දන්නවා. ලෝකෙ ඉන්න හැමෝම දන්නවා. අන්‍යාගමිකයන්ට ආවම ඒගොල්ලෝ කියනවා ඔව් දානයක් දෙන්න ඕනේ. මොකද්ද දෙන දාණය මේ අනිත් අයට අපි පිට වෙන්න නෑ. බුදුහාමුදුරෝ වගේම අනිත් ශාස්ත්‍රුන් වහන්සේලාත් කියලා තිනවා. ජේසුස් වහන්සේ මොනවද කියලා තින්නේ? මේ පුළුවන් තමන්ට කබා දෙකක් තියෙනවනේ. එකක් තියාගෙන අනිත් අයට එකක් දෙන්න. ඉල්ලන්නන්ට දෙන්න. ණයට කන්න කැමතියට පිටුපාන්න දෙපා. ඒගොල්ලන්ට දෙන්න. ඒතකොට ජේසුස් වහන්සේත් ඒක කියනවා. නබිනායකතුමත් ඒක කියන්නේ නැද්ද? එයාත් කියනවා. දුකී දුප්පත්යට කන්න බොන්න දෙන්න. තමන්ගේ මේ ධන දාන්‍ය වලින් දසයෙන් කොටසක් දෙන්න. එතකොට අපි මේ උපවාස කරලා ඉවරුණාට පස්සේ තමන්ගේ සන්තක දේවලින් ඒගොල්ලන්ට අර දුප්පත් අයට හයිති කොටස වෙන් කරලා ඒ කට්ටියට ඒක පූජා කරන්න ඒ කට්ටියට යාපතක් වෙන පිණිස ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් දෙන්න දැන් හැම හැමතැනම මේක තියෙනවානේ හැබැයි දාන පාරමිතාව පිරිච්ච බෝධිසත්වයක හොයන්න නෑ කොහෙවත් මාර ප්‍රශ්නේ හැමතැනම දන් දෙනවා හැමෝම දාන්නේ දන්නවා රාජ්‍ය නායකයන්ගෙන් පටන් අරගත්තාම ඉඟන්න වෙනකම්ම දන් දෙනවා. හැමෝම මේ ප්‍රශ්නේ දන්නවා. දන් දිය යුතුයි කියන එක. හැබැයි මේ දාන පාරමිතා පිරිච්ච කට්ටිය කොයි දෙන්නාම ජේතවනාරාමේ විතරයි ඉන්නේ. ගෞතම බුදුහාමුදුරන්ගේ විතරයි දාන පාරමිතා පිරිච්ච කට්ටිය ඉන්නේ. අනිත් කිසිම තැනක නේ නම් මෙතන මොනවද අඩුවක් තියෙනවා. මොකද්ද? දාන පාරමිතාව Tamanට සාපේක්ෂව නෙමෙයි පුරන්නේ අනිත් අයට සාපේක්ෂව. පාරමිතාව පිරෙන්න ඕනේ Tamanට සාපේක්ෂව. එන්න අතන අපිට වැරදුනා. ඒ හඩුව අපි තේරුම් ගන්න තාකල් කිසිම පාරමිතාවක් පිරෙන්නේ දැන් ගුණයක් අපි පාරමිතාවක් වශයෙන් පුරනවා. ඒක පුරන්න අපි උත්සාහ කරන්නේ නිතරම අනිත් අයට සාපේක්ෂව. දැන් අපි කියමු මං යටාත් පාත් වෙනවා. අරයට සාපේක්ෂව මං යටාත් පාත් වෙනවා. අම සේනාසනයට සාපේක්ෂව මේ ශාසනයට සාපේක්ෂව මං යටාත් පාත්. එතකොට දැන් මම මේ පුරුදු කරලා තින්නේ මට දානුන්ටද? එතන වැරදුනා. බුදුහාමුදුර කියන්නේ බඹයක් විතර උස තියෙන කය හදන්නනේ. එහෙනම් අනිත් අයගෙන් තාඩන පීඩන ඕන වෙලාවක එන්න පුළුවන්. නිന്ദා අපහාස ඕන වෙලාවක එන්න පුළුවන්. ප්‍රශ්න ගැටලු ඕනම වෙලාවක මතුවෙන්න පුළුවන්. ඒ හැම දෙයක් තුළින්ම මම යටාත් වෙලා ඉන්නවා. මම යටාත් පාත් වෙලා ඉන්නවා. මම නියතමානීව කටයුතු කරනවා. හොඳට 100න් යුක්තව සුදුසු දේවල් පමණක් මම කතා කරනවා. නිවැරදි දේ පමණක් කතා කරන තර්කයට යන්නේ වාදයට යන්නේ මම මේ තැන්වල මේ විදිහට ඉන්නවයි කියලා මාව හදලා නෑ මම. අනිත් අයට සාපේක්ෂව මාව සූදානම් කරලා තියෙනවා. එහෙනම් කමඨාන වඩලා තින්නේ Tamanට නෙවෙයි අනිත් අයට. එහෙනම් කමඨාන්මක් ආගත්ත පළියට වැඩෙන්නේ ඒක වඩන ක්‍රමය හරියට දැනගන්නට ඕනේ. දැන් දාන පාරමිතා වඩන ක්‍රමය කුමක්ද? දාන පාරමිතා වඩන ක්‍රමය කුමක්ද? දාන පාරමිතා වඩන ක්‍රමය කුමක්ද කියලා ඇහුවාම අපට පේනවා මේ දන් දෙන්න ඕනේ. ඒක තමයි මේ පාරමිතා වඩන ක්‍රමය. එතකොට මේ ලෝකේ තපස්වර දන් දෙනවද? සිව්පසෙන් ජීවත් වෙනවා නම් පින්ඩපාතෙන් මොනවද තියෙන දන් දෙන්නේ? මොකවත් නැහනේ. මොකවත් නැහැ. අයි සල්ලි නැහැ. ඒගොල්ල ළඟ රත්තරන් රිදී මුතුමැණික් නැහැ. එතකොට ඉඩ කඩන්නේ ගෙවල් දොරවල් නැහැ. බඩ මුට්ටු මොකවත් නැහැ. එතකොට මොනවද දන් දෙන්නේ? හැබැයි ඒගොල්ල දාන පාරමිතා පුරනෝනේ. භාවනා යෝගී කට්ටිය භාවනා වඩලා ಗುಣධර්ම පුරාගෙන රාත් වෙලා කියලා අපි ආරංචිලා නැද්ද? ආරංචි වෙලා තියෙනවා 500 1000 2000 5000 මේක සැරේට රාත් වෙලා තිනවා. එතකොට මේ තරම් ස්වාමින්වහන්සේලා මේ පාරමිතා පිරුවනා. එතකොට අපි කියන්නේ බත්යන්ජන දීලා නැහෙනි. අපි කියන්නේ රෙඩිපිලි දීලා නැහෙනි. අපි කිව්වා වගේ ඉඩම් පූජා කළෙත් නැහෙනි. ගොඩනැගිලි හැදුවෙත් නැහෙනි. කොහොමද ඒගොල්ලෝ මොකවත් දෙන්නේ නැත්තේ? එහෙනම් මේක දාන පාරමිතාව කියන එක අපි හැමදේම දීලා පුරන එකක් නෙමෙයි. හැබැයි දීලා පුරන්නත් පුළුවන්. කිසිම දෙයක් නොදී පුරණ එකක් නෙමෙයි. හැබැයි කිසිම දෙයක් නොදී පුරන්නත් පුළුවන්. එහෙනම් මේ දාන පාරමිතාව විතරක් නෙමෙයි අනිත් හැම පාරමිතාවක් තුළම සැඟවිච්ච එකක් තියෙනවා. ඒකට කියන පරම සත්‍ය කියලා. ඒක තේරිච්ච නැති කිසිම කෙනෙකුට ඒ පාරමිතාව පිරෙන්නේ ඒ නිසා තමයි නිරාංජනා නදිය වැලි වලට වඩා බුදුවරු පාළ වෙලත් අදත් අපි ඉපදිලා. මොකද්ද ප්‍රශ්නේ? පාරමිතා 10 කටපාඩම්. ಗುಣධර්ම ටිකත් කටපාඩම්. සතර සටිපට්ඨානේ මේ උඩ ඉඳලා යටට කියන යට ඉඳලා උඩට කියන පාළි වතුර වාගේ. ඇයි සෝවන් වුන් නැත්තේ අරක දන්නේ අර ඔරිජිනල් එක දන්නේ ඒ ඒක තුළ අර පුරන්න තියෙන ඔරිජිනල් එක යාට තේරිලා නැහැ. දැන් දාන පාරමිතාව ගැන අද අපි පොඩ්ඩක් සාකච්ඡා කරනවා විශේෂයෙන්. දැන් කොහමද දාන පාරමිතාව කිසිම දෙයක් නොදී පුරන්නේ කියලා බැලුවොත් අපි දන්නවා මේ පුරන්නේ හැමදේම දීලා පුරන ක්‍රමය. මොකද්ද මේ Taman සන්තක දේවල් ඉඩම් තියනවනේ ඒක මේ සාසනෙට පූජා කරනවා. දුප්පත් මිනිසුන්ට පූජා කරනවා. එහෙම නැත්නම් ගෙවල් දොරවල් තියෙනවනේ ඒක බෙදලා දෙනවා. බඩමුට්ටු බෙදලා දෙනවා. මේ මිල මුදල් රත්තරන් තියෙනවනම් ඒ ටික මේ යාපත් වැඩවලට ආයෝජනය කරනවා. ඒකෙන් වේර විහාර හදලා දානවා. එහෙම නැත්නම් මේ අනිත් අයට යාපත පිණිස ඒක බෙදලා දීලා දානවා. එහෙම දුන්නාම අපි හිතනවා දාන පාරමිතාව හරියි කියලා. ඒක සාමාන්‍ය ප්‍රායෝගිකව භෞතිකයේ පවතින එකක්. දැන් ලෝකෝත්තර වාඩි වෙලා ඉන්න කෙනෙක් කොහොමද දාන පාරමිතාව පුරන්නේ? දැන් ප්‍රශ්නයක් අපට ඇවිල්ලා තිනයි. අපි ළඟ මොකවත් නැහැ. මොකවත් නැතුව කොහොමද දාන පාරමිතා පුරන්නේ? එහෙනම් වාඩි වෙලා ඉන්නකොට කාටවත් ඉරියරයක් කරන්නේ නැත්තම් දැන් ඉරියරයක් නොකර හිඳීම දානයක් නෙමෙයිද? එයි එයාට ඉරියර කරාම එයාට එක ඉරියවක ඉන්න බෑනේ. අපි නිසා එයා කම්පා වෙනවනේ. එහෙනම් අපි කරදරයක් නොකර ඉන්නවයි කියලා කියන්නේ එයාට විවේකයට එයාට කරදරයක් වෙලා නැහැ. එයාගේ ඒ භාවනා යෝගී ජීවිතයට ඉන්සාවක් වෙලා නැහැ. එයාගේ නිදහසට අපි බාධාවක් වෙලා නැහැ. දාන පාරමිතා තුනක් පුරලානේ. කෙනෙක් කතා කරනවා. කෙනෙක් කතා කරනවා කතා කරන ඉවරයක් නැහැ ආගෙන ඉන්නවා සද්ද නැතුව. කර බාගෙන ඉන්නවා. එයා ඔක්කොම කීලවරලා කියනවා බලන්නකෝ මේ අනිතයන් තර්ක කරලා ගොඩාක් කට්ටිය මගේ ටික දබරත් වුණා. මේ තාපසරි ශ්‍රේෂ්ඨයි නේ. මෙච්චර දේවල් මම දොස් කිව්වා හැමදේම කිව්වා වචනයක්වත් කතා කරන්න. ඇයි ඔවන්සට කන් ඇන්නේ නැද්ද? ඇහෙනවා. එහෙනම් කතා නොකරේ මම මොනවාරි කතා කරත් ඔයාගේ සිත තවත් කම්පා වෙනවනේ. කම්පා වෙච්ච සිත නිවෙන්න ඇරලා මං නිකා හිටියා. දැන් එයාට දාහනයක් නෙමෙයි දීලා තින්නේ. එයාට එයාගේ වේගය, එයාට ආපු ආවේගය පුළුවන් තරම් එළියට දාලා නිවෙන්න එයා අනුකම්පාවක් දීලා තිනවා. එහෙනම් ඒක දාහනයක් ඒ දීලා තින්නේ. එහෙනම් යම්කිසි කෙනෙක් අපට නින්දාපාස කරනකොට එයාත් එක්ක තර්ක කරලා තවත් එයාගේ චේන්තිය වැඩි කරනවා. දැන් උන්ටටම තරහා ගිලා අපිට දන්නවා මේ මූණවල රතු වෙලා කියලා. හොඳට hina වෙනවා එයා දිහා බලන. තව තරහා යන්නේ නැද්ද? එහෙනම් ඒක තුලින් අපි කරන්නේ අදින්නා දාන. එයාගේ තියෙන තරාව තවත් වැඩි කරනවා. එයා තුල තියෙන ඒ පොඩ්ඩක් අර නිවිච්ච ස්වභාවය තන ඒකත් උදුර ගන්නවා. දැන් නිවිලම නෑ. සම්පූර්ණ උම්මත්තක ස්වභාවයටපත් කරනවා. එහෙනම් අපේ ජීවිතවල අපි අනන්ත අප්‍රමාණ හොරකම් කරලා තියෙන්නේ. අනන්ත අප්‍රමාණ අනිත් අයගේ දේවල් අපි උදුරගෙන තියෙන්නේ. දෙන ක්‍රමේ අපි දන්නේ නැහැ. එහෙනම් කෙනෙකුට තරහා ගියාම ටක් ගාලා අපි නිවිලා ඉන්නවා, පාඩු වෙනවා. කමන්නේ තරහා ගිල්ලෙන බැනලා ගියාද මම නිවැරදි හැබැයි ඒක දැන් ඔප්පු කරන්න යන්නේ දැන් ඔප්පු කරන්න ගියොත් අනිවාර්යෙන් ඔලු පලා ගන්න වෙනව නෑ බැනලා ගියාද ගානෝ නම් ගාලා ගියාද පාඩු වෙනවා තමන් වැරදි කියලා පිළිගන්නද ඔව් ස්වාමීනි මම වැරදි මම පිළිගන්නවා මට වැරදුනා මට සමා වෙන්න හැබැයි ඇත්තටම තමන් වැරද්දක් කරලා නෑ ඇයි එතනට සාපේක්ෂව යට දානයක් දෙන්නේ එයාගේ තරාව සංසිඳවන්න යට අවස්ථාවක් පූජා කරනවා එයාගේ තරහා පිරිමාගෙන යට සෑයීමටපත් වෙන්න අවස්ථාවක් දෙනවා මේ ඔක්කොම දාන එහෙනම් අපි ගත කරන හැම මොහොතක් තුළම දාන පාරමිතා පිරෙන්නේ නැද්ද? පිරෙනවා. අපි ජීවත් වෙන හැම අවස්ථාවකම දාහනය පුරන්න බැලිද? පුළුවන්. ඒවට බස් වස්තු ඕනේ නැහැ. බෝධිසත්වර මේ ලෝකේ දසපාරමිතා පුරන්නේ වාඩි වෙලා ගහක් යට. අවුරුදු 6කින් උන්වහන්සේ සේරම ටික අවබෝධ කළා. කිසිම දෙයක් දුන්නෙත් නැහැ, කිසිම දෙයක් ගත්තෙත් නැහැ. එහෙනම් මේ වගේ චරිත ගුණාංග අපිට උදාහරණ වශයෙන් තියෙද්දි ඇයි අපි තාම මේ සාමාන්‍ය ලෞකික ප්‍රායෝගික පැත්ත කල්පනා කරන්නේ? එහෙනම් අපිට කතා කරන්න පුළුවන් හැම මොහොතෙම දානෙ දෙන්න බැරිද? සබ්බ දානං ජිනාති ධම්ම දානං. එහෙනම් මේ ලෝකේ සෑම දානයක්ම දිනනවලු ධර්ම දාණය. මොකද්ද මේ දානේ වචන? ප්‍රියමනාප ලෙස කතා කරන එක මේ ලෝකේ තියෙන උත්තරීතර දානයක්. ධර්මකාරණා කතා කරන එක දානයක්. දන්න දේ කියා දෙන එක දානයක්. අනිත්‍යයට අවවාද අනුශාසනා කරන එක දානයක්. සුවඳශීලීව යහපත් දේ කතා කරන එක ධර්ම සාකච්ඡා කරන එක දානයක්. එහෙනම් මේ තරම් වචන වලින් දාන දෙන්න පුළුවන්කම තියෙනවනේ. අපේ චර්යාවෙන් තවත් කෙනෙකුට අපහාසයක් කරදරයක් නොවන විදියට කැළඹෙන්නේ නැති විදියට අපි සංවර වැසිරනවා ඒක දහනයක් නෙමෙයිද? එනම මේ දානය කියන එක විතරක් නෙමෙයි අනිත් හැම ಗುಣධර්මයක්ම මේ විදියට කිසිම ප්‍රතිචාරයක් නැතුව වඩන්න ක්‍රමයක් තියෙනවා. හැම දෙයක් තුළම අපට නොතේරෙන පැත්තක් තියෙනවා. යටාත්පාත්කම කිව්වම අපි සේරම සිවුරු ටික ඉල්ලාගෙන ගිහලා ඕදලා කරලා මාන්සි වෙලා අමදිලා මොකද යටාත්පාත්කම පුරුදු කරනවා. ඒක හරි ඒක වැරදක් නෙමෙයි ඒක ප්‍රායෝගික පැත්තක්. හැබැයි අපි හැමෝම අනිත්‍යයට උපස්ථාන කරන්නයි ඕනේ කියලා කිව්වම දැන් උන්වහන්සේගේ සිවුරු උන්වහන්සේ හොදනවා උන්වහන්සේගේ සිවුරු උන්වහන්සේ බලනකොට ඔක්කොම ලොන්ඩරියක් දාගෙන හැමෝම ඉඩල් අරගෙන හැමෝම වීදියට බැල ඔක්කොම ඉන්නේ නගර සභාව වැඩ. ඔක්කොම මොකද පාරවල් අමදිනවා. යටාත් පාත්කම් පුරුදු කරන. දැන් අපිට වැරදිලා කියලා වැටෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඒ කියන ඔරිජිනල් එක නෙමෙයි තේරිලා තියෙන වෙන එකක් තේරිලා තියෙන්නේ. එහෙනම් සැබෑ යටාත් පාත්කම තුළ තියෙන පරම සත්‍ය මොකද්ද? අභිරහස මොකද්ද කියලා කිව්වම මට ඕනම වෙලාවක මේ ආයතන වලට පීඩන එන්න පුළුවන්. ප්‍රශ්න එන්න පුළුවන්. කැළඹෙන්න පුළුවන්. පේනවා, හැයෙනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා තුලින් මම කම්පාවටපත් වෙන්න පුළුවන්. එකකටවත් මම මාන්නයෙන් ඉන්නේ එකකටවත් මම උඩඟු වෙන්නේ ආංකාර වෙන ඉතුවක්කාරකමෙන් තීරණ ගන්න මට හිතෙන හිතෙන දේවල් මම කල්පනා කරලා වාද විවාද වලට යන්නේ හැම දෙයකම මම යටාත්පාත් වෙනවා මේක මගේ අඩුවක් කියලා තේරුම් අරගෙන මම යටාත්පාත් වෙන කිසිම සංඥාවට මම ප්‍රතිපා ප්‍රතිචාර දක්වන්නේ අන්න මේක තමයි අරදාන පාරමිතාව කිසිම දෙයක් නොදී පිරුවා කියන ඒ මානසිකත්වයෙන් පුරන්න පුළුවන් මේ යටහත්පාත්කම. අනිත් අයට වඩා මං අවතක්සේරු වෙන්න ඕනේ කියලා පොරවන සිවුරක් මේ සත පහකට වටින්නේ නැහැ ඒක. හැමතැනම හිරිලා පැත් දාලා ඇයි අනිත් අයට වඩා මං අල්පෙච්ච වෙනවා. අල්පෙච්චතාවය පෙන්වන්නේ කොහොමද පැච් 500ක් විතර තියෙන සිවුර පොරව ගන්නවා. එක කකුලක කළු පාට බාට අනිත් එකේ මේ නිල් පාට බාට. මොකද අල්පෙච්චයි මම. මේ අවුලගත්ත බාට දෙකක්. පාත්‍රයේ තියෙන තැන් 7-8ක පොළද ඉල් වෙලා. ඒ හැම තැනම පොටි ගාලා එක එක විකාර කරලා. මොකද අල්පේච්චයි. කුඩයක් නෑ මේ තල්ලත්ත පාචෙන් තල්ලත්ත හත් පොලක විතර ඉරිලා. ඒ ඔක්කොම පොඩි පොඩිට මාලා. යාව දැක්කා මිනිසුන්ට පේනවා මේ අල්පේච්චතාවයෙන් පරතට ගිහිල්ලා. අත්තරීමෙන් පරතට ගියේ කවුද කියලා ගවම් පොඩි ළමයෙකුත් කියන නිගණ්ඨයා කියලා. ඒ අත්තරලා තියෙන්නේ මොනවද නූල් පොටක්වත් නෑ ඔක්කොම අත්තරලා. මොකවත් නෑ. කෑම කන්න සමහර නිගන්ටයන්ට මේ පාත්‍රයක් නැහැ, තැටියක් නැහැ. අතට ඉල්ලාගන්නේ. බඩගිනි හැදෙනකොට යන ගම මොනාර මේ කොලයක් කඩා ගන්න. වේලිච්ච කොල වැටෙනවා. ඒ කාලේ දවස්වල තියෙනවා හැමතැනම කොල. අපේ රටේ තියෙනවා මේ අල්මිල්ල කොළ, තේක කොළ වගේ ලොකු කොළ. ඒ වගේ වේල්ල වැටිච්ච කොළ තියෙනවා. කාපාට වෙච්ච කොළ. එහෙම කොළයක් අවුලාගෙන පින්න පාත යනවා. ඒ කොළේට ඉල්ලා ගන්න කාලා කොළෙන් අතපොක්කම් පී දාලා විසි කරලා ඕම් යනවා. මොකවත් නැංගේ නූල් පොටක්වත් නැහැ. දැන් අත්හැරීමෙන් පරතට ගිහිල්ලා. දැන් ඒ වගේ අපි සමසමාර ගුණාංග වලින් පරතට ගිහිල්ලා නැද්ද? අල්පේච්ඡතාවයෙන් පරතට ගිහිල්ලා ඒක පේනවා අඟ හැමතැනම පැත් දාලා. එහෙනම් අපිට මේකේ යථාර්ථය තේරෙන අල්පේච්ඡතාවය කියලා කියන්නේ ඒ වගේ ලෝකෙට පේන්න මේ ප්‍රායෝගිකව මවාපාන එකක් නෙමෙයි. අපේ මනස අල්පේච්ඡ වෙන්න ඕනේ. පේන හැම දෙයක්ම අපි හවමයක් ගන්න ඕනේ. කොච්චර පෙනුනත් නිවනට ගැලපෙන්නේ පොඩ්ඩයි ඒ පොඩ්ඩ ගන්නවා ඒක තමයි අල්පේච්ඡතාවය ඇයෙනවා පැය ගානකේ වැහෙනවා හැබැයි එතන තියෙන්නේ නිවනට ගැලපෙන විනාඩි 3 අන්න ඒ විනාඩි 3 විතර ගන්නවා අර පැය 3 පුකුර පිටින් ගන්නෑ කතා කරන්න කරුණාකාරණා තියෙන ලෝකෝටියක් විතර 500ක් කරුණු තියෙනවා 500 මෙලියට දාන්නේ නිවනට ගැලපෙන පාත් වෙනන ඒ පා විතර කතා කරන මෙන්න අල්පේච්ඡතාවය හැබැයි අල්පේච්ඡතාවය වඩන්න තියෙන ආර්ය ශ්‍රාංක මාර්ගය තුලින් ඇසකන දිවනාසය සමසිත තුලින්. අපි වඩලා තින්නේ ඒක තුලින් නෙමෙයි. අපි වඩලා තින්නේ සම්පූර්ණ සිවුර තුලින්, පාත්‍රය තුලින්, කකුලට දාන සරප්පුවෙන්, තල්ලත්ත පොල්ලත්තෙන් තමයි අපි වඩලා තින්නේ. එහෙනම් අපි මේ අල්පෙච්ඡතාවේ වඩලා තින්නේ පුද්ගලිකවද බාහිරවද? බාහිරව. එහෙනම් ලෝකේ හැමදාම අපි ಗುಣ වඩලා තින අනුන්ට සාපේක්ෂව. භාග්‍යතුන් වහන්සේ අල්පෙච්ඡව ඉන්න කියලා කිව්වා මිසක් අල්පෙච්ඡතාවේ පෙන්වන්න කිව්වද? නෑ නෙතින් නොකියප එකක් නේ කරලා තින්නේ. අපිට වැරදිලානේ. තථාගතයන් වහන්සේලා කවදාවත් දේශනා කළේ නැහැ මහණෙනි මාගේ ශාවකයෝ අල්පේච්ඡ බව ලෝකෙට පෙන්වන්න හැමතැනම පෙන්න පෙන්න ඇවිදින්න මිනිස්සු දැනගන්නට ඕනේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ අල්පේච්ඡයි කියලා එහෙම කොහෙවත් දේශනා කළා නැහනේ අල්පේච්ඡතාවය පුරුදු කරන්න පුරුදු කරන්න කියන්නේ වාඩි වෙලා ඇස් දෙක පියාගෙන පුරුදු කරන්න මොකද්ද ඇයෙන ශබ්ද වලින් ඕනතරම් ලෝභ දේශම ඕරාග වෛර ඇදෙන්න පුළුවන් හැබැයි නිවනට සාපේක්ෂවත් යමක් ඇයෙනවා අන්න ඒ ටික විතරක් ගන්න කම්පාවට කැළඹෙන්න හේතු ඕන තරම් ඇහෙන්න පුළුවන්. හැබැයි මම තාම කම්පා වෙන සුළුයි. මම කැළඹෙන සුළුයි. පුදුම වැඩේ මට සම්සුන්ව ඉන්න බෑනේ මේ සද්ද ඇනවල. මට හරියට තරහා යනවනේ. මෙච්චර දුර්වල කියන අන්න ඒ අවබෝධය ඒක නිවන ගැලපෙනවා. ඒ ටික ගන්න අර සබ්ද ටික අතාරින්න. පාරේ යනකොට ඕනතර ලෝභ දේශ මොහ පේනවා. ඒ පේන හැම දෙයක් තුළම තමන්ගේ ඉරියව් වෙනස් වෙනවා, ඇඟින් වෙනස් වෙනවා, තමන්ගේ සිත දුස්ය වෙනවා. මේතරම් දුස්ය වෙන සුළුද? මේතරම් කෙලෙස් නිදංගත වෙලාද? දකින්නකොට මෙච්චර කෙලෙස් වෙන මම මොනතරම් දුර්වලද? ඒ අවබෝධය අන්න ඒ ටික ගන්න ඒක නිවනට ගැලපෙන. ඒක අදාගත්තොත් මාර්ගඵල. ඒ ටික ගන්න අර ලෝභ දේශ මොහ ඒ ටික අත්හරින්න. එහෙනම් අල්පේච්ඡය කියලා කියන්නේ නිවනට ගැළපෙන දේවල් ස්වල්පයයි. ඒ ස්වල්පය ගන්න දක්ෂ වෙනවා නම් එයා තමයි අල්පේච්ඡතාවයේ පුරුදු මේක තමයි අල්පේච්ඡතාවයේ තියෙන ඔරිජිනල් එක. අපි ඒක වඩලා නැහැ. අපි වඩලා තියෙන වෙන එකක්. දාන පාරමිතාව කියලා හැමතැනම වේර විහාර නටමුන් අදලා මිනිසුන්ට යන්න බෑ කකුල් වදින ගොඩ නැගිලිවල. ඒ තරම් ගොඩ නැගිලි ඇදලා. හැබැයි දාන පාරමිතාව තාම පිළිලා නැහැ. හේතුව ඔරිජිනල් එක අපට තේරිලා නැහැ. දානයේ සැබෑ తත්ත්වය අපි තේරුම් අරගෙන කිසිම බෝධිසත්වයේ කිසිම මේ තපස්වරයෙක් මේ විදිහට දාන පාරමිතා පුරන්නේ වීරිය වඩනවා වීරිය වඩනවා කියලා කඳු උඩින් පයින්නේ තනි කකුලෙන් ඉඳගෙන ඉන්නේ ගෙවල් උඩ වීරිය වඩනවා කියලා කියන්නේ සෑම මොහොතම කල්පනාවෙන් ඉන්නවා කිසිම මායයකට රිංගන්න දෙන්නේ ඒක තමයි වීරිය ඇසෙන් කිසිම කෙලෙසයක් ඇති වෙන්න දෙන්න. කනෙන් ඇදෙන ශබ්ද වලින් කෙලෙස ඇති වෙන්න දෙන්න. වචන වලින් එයා පරිස්සම් වෙනවා. චර්යාවෙන් පරිස්සම් වෙනවා. සිතවිලි වලින් පරිස්සම් වෙනවා. මොකද එයා වීරිය වඩනවා. මොන වීරියද? මායя පරාජය කරන්න වීරිය වඩනවා. මෛත්‍රිය වඩනවායි කියලා කියනකොට අපි ලෝක සත්‍ය සෝපත් වේවා සෝපත් වේවා කියලා අපි එකක් වඩනවා. සැබෑ මෛත්‍රිය වඩන කට්ටියන් ඇහුවාම මේගොල්ලෝ hina වෙනවා. එහෙම වැඩුවාම කොහොමද ඒක මෛත්‍රියක් වෙන්නේ? මෛත්‍රිය කියලා කියන්නේ මගෙන් මේ ලෝකේ කිසිම කෙනෙකුට කරදරයක් නොවන විදිහට වගා බලා ගන්න එකයි මෛත්‍රිය. එහෙම නැතුව අරය සෝපත් ඒවා මෙයා සෝපත් ඒවා කියලා කිව්වට දැන් එයාගේ කර්මය අපිට නවත්තන්න පුළුවන්ද? එක තාපසයෙක් ළඟට ඇව්වලු මේ මෛත්‍රිය කියන්නේ මොකද්ද කියලා. එතකොට ඒ තාපසයා කියවලු කිසිම කෙනෙකුට මොකවත් කරදර කරද්ද පාඩුවේ වැඩ බලාගෙන ඉන්න එක තමයි මෛත්‍රිය කියලා. ඒත් ඒ ගීයට හරියට තරහා ගියලු. බලන්නකො මේ උත්තරේ ගැලපෙන්නේ නැහනේ. හැමතැනම ගින් ඇවවල එක එකනා කියනවා මෛත්‍රිය කියලා කියන්නේ මේ ලෝක සත්‍යයට යාපත වෙන්න ඕනේ. ඒ කට්ටිය සුවසේ ඉන්න ඕනේ. මේම එක එක নানা ප්‍රකාර කරුණු මේ හැම කරුණටම එයා එකඟයි. හැබැයි අර තාපසයාගේ කාරණාට එකඟ නැහැ. ඒ කාරණාව ඒක හරියන්නේ හැබැයි කල්පනා කරනකොට කාලය යනකොට යාට තියෙන මේ කියන හැමදේම හරි එකඟයි. හැබැයි ඒකෙන් වැඩෙන්නේ නැහනේ. මොකද්ද දන්නේ මේ වැඩෙන්නේ නැති එක හේතුව කියලා නැවතර තාපසයා ළඟට කියලා කියවලු ස්වාමිනී එදා කියපු දේ මට අද මේ වැටහෙනවා. මේ ලෝකේ කිසිම කෙනෙකුට කරදර කරන්න තෝ පාඩේ වැඩක් බලන්න ඉන්න කියපේ මේ මෛත්‍රී સિદ્ધාන්තය කියන්න. ඒ සමීකරණයේ මූලධර්මය මොකද්ද කියලා ඇහුවාම එතකොට තමයි කියන්නේ මම ඔයාට සුවපත් වේවා කිව්වට දැන් ඔයා පෙර සංසාරේ කරපු කර්මය ඔයාට සුවපත් වෙන්න දෙන්නේ නැත්නම් ඒ සුවපත්භාවය ලැබෙයිද කියලා ඇහුවලු. නෑනේ ස්වාමිනී. ඔයා අල්පායසෙන් මැරෙන්න තියනවා නම් මම දීර්ඝායස වේවා කියලා මෛත්‍රී කළාට එහෙම ලැබෙනවද කියලා ඇහුවලු. නෑනේ ස්වාමිනේ. හැබැයි ඔයාගේ ජීවිතේ මගේ අතින් නොවන විදිහට වග බලා ගන්න පුළුවන් නේද? ආම් පුළුවන් ස්වාමිනේ. මගෙන් ඉන්සාවක් නොවන විදිහට මාව වළක්ව ගන්න පුළුවන් නේද? පුළුවන් ස්වාමිනේ. ඒක තමයි මෛත්‍රිය. ඒක තමයි මම කිව්වේ කියලා කිව්වලු. එතකොට තමයි ඒ ඒ ගීයට තේරුනේ මේ මෛත්‍රියේ සැබෑ સિદ્ધාන්තය. මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ කර්මය අපට වෙනස් කරන්න බෑ. ගල් පෙරලෙන්න තියනවා නම් අපේ තථාගතයන් වහන්සේට ගල් පෙරලෙනවාමයි. දියවැඩියාව හැදෙන්න තියෙනවා නම් ඒකාන්ත වශයෙන් මේක හැදෙනවාමයි. ඉසේකයක්ම හැදෙන්න තියෙනවා නම් බඩේකයක්ම හැදෙන්න තියෙනවා නම් ඒක වළක්වන්න මේ ලෝකේ සක්‍රයටවත් බැරි නම් අපි කොහමද ඒක වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියලා නැති දේවල් ප්‍රාර්ථනා කරන්නේ ලැබෙන්නේ නැති දේවල් අපට දෙන්න තියෙන හයිතිය මොකද්ද? හැබැයි මට එකක් පුළුවන්. මන් නිසා කාටවත් හිංසාවක් නොවන විදිහට මගේ චරිතය මට වෙනස් කරගන්න පුළුවන්. මන් නිසා කිසිම කෙනෙකුට හිංසාවක්, පීඩාවක්, කරදරයක් නොවන විදිහට මගේ ජීවිතය චරිතය වෙනස් කරගන්න පුළුවන්. මගෙන් කාටවත් කරදරයක් නොවෙන්න මට වග බලා ගන්න පුළුවන්. ඒක තමයි මගෙන් මේ ලෝකෙට දෙන්න තියෙන ලොකුම මෛත්‍රිය, ලොකුම කරුණාව, දයාව. එහෙනම් ලෝක සත්‍යාම තම තමන් තවත් කෙනෙකුට හිංසා පීඩා නොකරනවා නම් තවත් කෙනෙකුට කරදරයක් නොකරනවා නම් දැන් මෛත්‍රිය මොකටද මේ ලෝකේ හැමෝටම මෛත්‍රිය ලැබිලානේ කාටවත් කරදර හිංසා ලැබෙන්නේ නැහැ නේ හැමෝම දීර්ඝායුෂනේ කාගෙන්වත් කාගේවත් ජීවිතයක් නැති වෙන්නේ නැහනේ එහෙනම් මේ මෛත්‍රිය කියන පාරමිතාව පුරනකොටත් මේකේ යථාර්ථය දැනගන්නට ඕනේ. සැබෑ මෛත්‍රිය කුමක්ද? මම කමඨාණක් වශයෙන් වැඩි යුත්තේ කෙසේද? මෛත්‍රිය මෛත්‍රිය කියලා හැමතැනම කියනවා මෛත්‍රියේ ඇත්ත తත්වය කුමක්ද කියලා බැලුවාම මම මේ ලෝකේ ජීවත් වෙලා ඉන්න තාකල් කිසිම කෙනෙකුට ඉන්සා පීඩා නොකර ඉන්නවා නම් මෛත්‍රී පාරමිතාව ඉවරයි. දානය ආයතන 6 තුලින්ම දෙන්න පුළුවන් නම් හැම මොහොතම යා පුරන්නේ දානේ නම් දාන පාරමිතාව තේරිලා ඉවරයි. එහෙනම් අපිට තාම දානය තේරිලා නැහැ. අපි දානයේ වශයෙන් භෞතික දේවල් හදලා පූජා කරලා තමයි දානය කියලා හිතන්නේ. පාසුකම් සපේලා අපි හිතනවා මේක දානයක් සපෙව්වා. මොකද වතුර පාසුකම් සපෙව්වා මං දානයක් දුන්නා. ආහාර පාන පූජා කළා දානයක් දුන්නා. එහෙනම් අපට ආන්න සිද්ධ වෙනවා. දිව්‍ය ලෝකේ දෙවිවරු ප්‍රීති ආහාරයක් කොට පාවිච්චි කරනවානේ. එතකොට කබලින්ක ආහාර ඒගොල්ලන්ට දෙන්නේ කොහොමද අපි? එහෙනම් ධර්මය අවබෝධ වෙනකොට ඇති වෙන ප්‍රීතියනොත් බඩගින්න නිවෙනවා. එහෙනම් ධර්මකාරණා ප්‍රත්‍යක්ෂ වෙනකොටත් බඩගිනි නිවෙනවා. ධාන වලට සමවදිනකොට බඩගිනි නිවෙනවා. එහෙනම් කබලින්කාර වලින් කරන්න බෑ මේ දාන පාරමිතාව. දානය කියලා කියන්නේ අවබෝධය තුලින් ඇති වෙන එකක්. එහෙනම් අපි හැමදාම ಗುಣධර්ම ශ්‍රවණය කරනවා, කමඨාන් ශ්‍රවණය කරනවා, ඒවා වඩන ක්‍රමවේද අනන්ත අප්‍රමාණ සාකච්ඡා කරනවා. හැබැයි ඒකේ යථාර්ථය, අභ්‍යන්තරය අපි හරියට තේරුම් ගත්තේ නැත්නම් ಗುಣ ටික ඇයෙනවා පමණයි වැඩෙන්නේ නැහැ. ඇයි වඩන්ඩ අපි තාම ඒකේ නිවැරදි දේ දැක්කේ නැහැ. එහෙනම් යටාත්පාත්කම කියන්නේ මොකද්ද? ඕනම වෙලාවක ඕනම ආයතනයකට ඕනම ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඇලීමක් ඇති වෙන්න පුළුවන්, ගැටීමක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙන්න පුළුවන්. ඒ මොනම ප්‍රශ්න ඇති වුණත් මම උඩඟු වෙන්නේ නැහැ. ඉතුවක්කාර වෙන්නේ නැහැ, හාංකාර වෙන්නේ නැහැ. මමත්ේ මාන්නේ මම ඒකට කටයුතු කරන්නේ මට ඕන විදිහට ඉතුවක්කාරකමෙන් මං තීරණ ගන්න හැමදේම යටාත්පාත් වෙලා මගේ හඩුවක් කියලා ඉතාගෙන මං ඒකට කීකරු වෙනවා, අවනත වෙනවා. මෙන්න මේකයි යටාත්පාත්කම ධර්මයේ සැබෑ తত্ত্বය මේක වැඩුවොත් විතරයි මේක වැඩෙන්නේ එහෙම නැතුව හැමදිලා උදව් උපකාර කරලා අනිත්යට කීකරු වෙනවා කීකරු වෙනවායි කියලා එක සජ්ජායනා කර කර හිටියට එහෙම වැඩෙන්නේ එහෙනම් අද දවසේ අපි විශේෂ ගුණ ධර්ම පිළිබඳව කමටහන් සාකච්ඡා කරන්නේ හේතුව මේ තාක්කල් සාකච්ඡා කරපු ಗುಣධර්ම ඒ වඩන් අපට වැරදිච්ච තැන් නිවැරදි කිරීම තමයි අද අපේ විශේෂ සාකච්ඡාව. එහෙනම් ස්වාමීන් වහන්සේලා මෙච්චර කාලයක් ශ්‍රවණය කරපු ඒ කමඨාන් දේශනා ಗುಣධර්ම පිළිබඳව කමඨාන් නිවැරදි ලෙස වඩන්නට ඕනේ. ඒක වැඩෙන්නට ඕනේ. Tamanට ඒක දැනෙන්නට ඕනේ. ඒක Tamanගේ ජීවිතයේ චරිතයේ කොටසක් වශයෙන් අංගයක් වශයෙන් පවතින්න ඕනේ. මේ භව විතරක් නෙමෙයි නිවන් දකිනා තාක්කල්. එහෙනම් ඒ විදිහට ඒ ಗುಣධර්ම වැඩෙන්නේ නැත්නම් ඒ ಗುಣධර්ම වඩන්න Taman අපෝසත් වෙනවා නම් හැයෙනවා ඒක හරි කියලා හිතෙනවා නමුත් ඒක තමන්ගේ ජීවිතයට එකතු වෙන්නේ ඒක තමන්ගේ චරිතයේ කොටසක් වෙන්නේ නැහැ. එහෙනම් ඒ අඩුව අපි නිවැරදි කරන්නට ඕනේ. එහෙනම් අද ඉඳලා අපි ඉදිරියට තව සතියක් මේ ආපු සියලුම කමඨාන් ටික නැවත වඩනවා නැවත පුරුදු පුහුණු කරනවා වැඩිපුර කාලය යොමු කරලා මේවා අපේ චරිත ගුණාංග වලින් එළියට එන්න ඕනේ උජුපටිපන්න භාවය නියතමානිකම අවංකභාවය, මුරුදුකම, යටාත්පාත්කම අනිත් අයට යහපත වෙන්න ඕනේ කියන මානසිකත්වය හැම මොහොතෙම අනිත් අයට යහපත කරන ඒ මානසිකත්වය අනිත් අය ඉදිරියේ අපි අල්පේච්ච වෙන මානසිකත්වය අනිත් අයට වඩා අපි සුළුයි කියලා හිතලා අනිත් අයට වටිනාකම් කියන මානසිකත්වය අනිත් අයගේ ಗುಣකතන කරන අනිත් අයගේ නැති ಗುಣ හදලා යාය ප්‍රශංසා කරන මානසිකත්වය අනිත් අය වෙනුවෙන් ඕනම දුකක් වේදනාවක් පීඩාවක් මම දරා ගන්නවයි කියන මානසිකත්වය මේ කියන ಗುಣධර්ම අපි මේ සතියක් ඇතුළත අපි පුරුදු පුහුණු කරනවා. අපි ඉදිරියට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ಗುಣධර්ම වඩන යම් යම් ක්‍රමවේද. ඒ ಗುಣධර්ම අපේ ජීවිතයත් එක්ක එකතු කරන සමහර සමීකරණ. ඒවා වඩන කෙටි સિદ્ધාන්ත එහෙම නැත්නම් කෙටි ක්‍රම. එහෙම නැතුව අපි ගොඩාක් දේවල් ශ්‍රවණය කළාට මදි මේවා වැඩෙන්නේ නැත්තම්. ගොඩාක් දේවල් දැනගෙන හිටියට මදි ඒක අපේ චරිතයට එකතු වෙන්නේ නැත්තම් හේතුව අසන්නම් පමණක් වෙලා දකින්නම් පමණක් වෙලා ශ්‍රවණය කරන්නන් පමණක් වෙලා එහෙම නෙමෙයි අපි අසන්නන් නෙමෙයි පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කරන්නන් විය යුතුයි. එහෙනම් අද උදෑසන අපේ විශේෂ අවවාදය අපි මෙතන නිමා කරනවා. ස්වාමීන් වහන්සේලා යටහත්පාත්කම කියන්නේ මොනවද කියලා දැනගත්තා. දානය කියන්නේ මොනවද කියලා දැනගත්තා. මෛත්‍රිය කියන එක මොනවද කියලා දැනගත්තා. එහෙනම් මේ ටිකත් අනිත් ගුණධර්මට සාපේක්ෂව වඩන්නට ඕනේ පුරුදු පුහුණු කරන්නට ඕනේ නිතර නිතර අපේ ඒ කමඨාන් දේශනාවල මේ වගේ අටුවාව අපි සාකච්ඡා කරනවා. ඒක තුල අපට තේරෙන්නේ නැති තැන්, අපට වැඩෙන්නේ නැති තැන්, අපට වැරදිච්ච තැන්, අපිට වඩා ගන්න බැරි වෙන තැන් ඒවා අපි සාකච්ඡා කරලා නිවැරදි කරනවා. සියලුම ස්වාමින්වහන්සේලාට තෙරුවන් සරණයි.